පින්තුනි අපි හැම කෙනෙක්ම පරක්තරක් නොපෙනෙන සසර ගමනක සැරිසර නැත්තෝ. මේ අනන්ත ප්‍රමාණ කෙලවරක් නොපෙනෙන සසර ගමනක ගමන් කරන සත්‍යයට පිහිට සනසිල්ල පිණිස පවතින්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ උතුම් සද්ධර්මය. මහා හොරඟකට අහුණු වියලුණු කොළ ඒ මේ අත ගහගෙන යනවා වගේ මේ කර්මයේ නැමැති සැඩ පහකට හසු වෙලා ඒ මේ අත සැරිසර නැත්තෝ අපි කවුරුත් මහා නරකයන් වල අපායන් වල പ്രേත ලෝකවල තිරිසන් ලෝකවල ඒ වගේම මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක මේ හැම තැනකම නොඑක් ආකාරයට සැරිසරමින් යන ගමනක තමයි අපිට අද දවසේදී බුද්ධ ශාසනයක් ලැබිලා තියෙන්නේ. මේ උතුම් බුද්ධ ශාසනයෙන් අපිට මේ සසර දුක කෙලවරක් කරන්නට පුළුවන්කම තියෙනවා අද දවසේදී. ඒකට අපිට නිවැරදිව සද්ධර්ම සද්ධර්මයේ අවබෝධ කර ගැනීම අවශ්‍ය වෙනවා. එනිසා ධර්මයේ තුල පවතින ඒ ශ්‍රේෂ්ඨතම අග්‍රතම ඵලයේ බවට පත් වෙන ඒ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය ධර්ම කාරණාවන් පිළිබඳව අපි අහලා දරා ගැනීම අනිවාර්ය කාරණාවක්. සුතමේ ඥානය කියලා අපි විග්‍රහ කරගන්නට යෙදුනේ ඒ කාරණාව. පටිසම්භිදා මග්ග ප්‍රකරණය ආශ්‍රය කරගෙන මහා සරියුත්තරුන් වහන්සේ විසින් බෙදා වෙන්කොට දේශනා කරන්නට යෙදුනේ ඒ උතුම් දහම් පරයයකුයි අපි සාකච්ඡාවට භාජනය කළේ ඒ තුළ ඉඳලා අපි කතා කළා චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව පසුගිය දේශනා කිහිපය තුළින්ම අපි සාකච්ඡාවට භාජනය කළා. නිරෝධය පිළිබඳව අපි පහුගිය දේශනාව තුළ කතා කළා. එතනදී මූලික වශයෙන්ම නිරෝධය කියලා කියනකොට අපි කතා කළා ලෝකේ පවතින නිරෝධයක් තියෙනවා අපි අවබෝධ කළද නොකළද පවතින යථා ස්වභාවයක් ඒ තමයි හේතු නිසා හටගත් ධර්මයන් හේතු විඳිනකොට හේතු නැති වෙනකොට නැති වෙලා යන ස්වභාවයකින් යුක්තයි මේක ලෝකේ පවතින යථා ස්වභාවයක් කියලා මේ යථාර්ථය නොදන්න කම නිසා ලෝකයා ඇත්ත හැටියට අරගෙන ලෝකය අනුව කටයුතු කරන ආකාරයත් අපි කතා කළා. සතර මහා ධාතු රූපය සුරු කරගෙන සැප දුක් විඳින මානසික මට්ටමක ඉන්න කෙනෙකුට අපි කියනවා කාම භූමිය සුරු කරනවා කියලා. ඒ වගේම කෙනෙක් සංඥාමය මට්ටමේ ආත්ම භාවයක් ඇසුරු කරනකොට අපි උහුට කියනවා රූප භූමිය කියලා. ඒ වගේම මනෝමය ආත්ම භාවයක් ඇසුරු කරනකොට අපි උහුට කියනවා රූප භූමිය කියලා. මේ විදිහට ඒ ස්කන්ධයන්ගේ යථාර්ථය නොදන්නකම නිසා අපි හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණ ලක්ෂණය පිළිබඳව ඇති අනවබෝධය නිසා ඒ දේවල් ඇති ධර්මයන් හැටියට උපාදාන වශයෙන් පරිග්‍රහණයට නතු කරගෙන තෘෂ්ණා දෘෂ්ටි මඤ්ඤණාවන්ගෙන් මඤ්ඤණා කරමින් අපි දැඩිවගෙන හැසිරෙමින් කටයුතු කරනවා. ඒ නිසාම සසර ගමනක අවුරුදු ගමන් කරනවා. Nirodhe කියනකොට අපි කතා කළා මේ ස්කන්ධයන්ගේ උදයව්‍ය නැතිනම් හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය පිළිබඳව අපි අවබෝධ කරගත්තොත් මේ හටගෙන නිරුද්ධ වෙන ලක්ෂණය අවබෝධ කර ගැනීම තුළ අපිට පුළුවන්කම තියෙනවා උපාදාන ස්කන්ධ සංඛ්‍යාත ක්ලේශ භූමිය අනුත්පාද භාවයට පත් කරන්නට. ඒ නිසා අපි අද දවසේදී Nirodhe කියලා කතා කරනකොට ඒ Nirodhe කියන තැනදී අදහස් කරන්නට අවශ්‍ය වෙන්නේ මොකක්වත්ම නැති හිස්තනක් නෙමෙයි සලායතන Nirodhe පිළිබඳව සාක්ෂාත් කරපු මානසික ස්වභාවයක්. ඒ කියන්නේ ස්කන්ධයන්ගේ Nirodhaය පිළිබඳව අවබෝධ කරගත්ත නිසාම ස්කන්ධයන්ගේ විපල්ලාසයන් දුරු කරලා ස්කන්ධයන් පිළිබඳව ඇති කරගත්ත විපල්ලාස ධර්මයන් දුරු කරගත්ත ස්වභාවයකට එනිසා අපි උත්සාහවත් විය යුතු වෙන්නේ අද දවසේදී මෙන්න මේ Nirodhaය සාක්ෂාත් කිරීමට ඒ සඳහා ඊළඟ කාරණාව අපිට අදාළ වෙනවා මාර්ග සත්‍ය. මාර්ග සත්‍ය කියනකොට අපි යම් ඵලයක් පිළිබඳව කතා කළා නම් ඒ ඵලය සාක්ෂාත් කර ගැනීම උදෙසා අපිට ඇති මාවතට මාර්ගයට කියනවා මාර්ග සත්‍ය කියලා. එතකොට මේ මාර්ගය පිළිබඳව කතා කරනකොට මාර්ග සත්‍යයත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මාර්ගයේ ප්‍රධාන කාරණා දෙකක්. ඒ කියන්නේ නයි අර්ථ ලක්ෂණ වශයෙන් අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ ලක්ෂණ වශයෙන් කතා කරන්නට පෙර මාර්ගයේ තුල දැක්වෙන ප්‍රධාන දෙආකාර ආකාරයන් පිළිබඳව අපි කතා කළොත් වටිනවා. මාර්ගයේ තුල අපිට ප්‍රධාන වශයෙන්ම දකින්නට පුළුවන් සමත විපස්සනා විපස්සනා කියලා ඇති කරගන්න කාරණා දෙකක්. එතකොට සමතේ සහ විපස්සනාව කියලා ඇති කරගන්න ධර්මතා දෙකක් පිළිබඳව ඇති කරගන්න මට්ටමක්. එතකොට සමතේ චිත්ත ඒකාග්‍රතාවයේ වැඩි යුතු ධර්මයක්. විපස්සනාව කියලා කියනකොට යථාර්ථය දකින නුවණ. එතකොට මාර්ග සහ මාර්ග ඵලයන් උත්පාදනයේදී මෙන්න මේ ප්‍රතිපදාව අපිට වැදගත් වෙන දෙයක්. නිසා මේ ප්‍රතිපදාවේ පිළිබඳව නැතිනම් මාර්ග සත්‍ය පිළිබඳව විමසනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා මේ මාර්ගයේ තියෙන ලක්ෂණයක් විදිහට නීයානත්ෝ ඒ උතුම් වූ නිවනට පමුණවන අර්ථය තියෙනවා මාර්ගයේ තුල. ඒ වගේම මග්ගස්ස හේතුත්වෝ හේතු වෙන ලක්ෂණය තියෙනවා මාර්ගයාගේ හේතු වෙන ලක්ෂණය කුමකට හේතු වෙන ලක්ෂණයද ඵලයට හේතු වන ලක්ෂණය මාර්ගයේ ලක්ෂණය ඒ වගේම මග්ගස්ස දසනත්ෝ ඒ මාර්ගයේ තියෙන අනිත් ලක්ෂණය තමයි දර්ශනය කියන කාරණය එතකොට දර්ශනය කියලා කියනකොට මෙතන දර්ශනාර්ථය सिद्ध කරන්නේ අපි දන්නවා දික්ටි සහගත කෙලෙසය සෝවාන් මාර්ගයෙන් දුරු කරනවා. එතකොට දික්තිය අනුගියපු කාරණාවන් තියෙනවා නම් සක්කාය දික්තිය අනුගියපු සියලු ධර්මයන් තියෙනවා නම් තදනුවත්ත කෙලෙස කියලා කියන ඒ අනුව පවතින කෙලස් ධර්මයන් තියෙනවා නම් ඒ සියල්ලක්ම සෝවාන් මාර්ගයෙන් සමුච්ඡේද ප්‍රහාණයට ලක් වෙනවා. එතකොට මේ දර්ශනය කියන කාරණාව නමුත් අයිති වෙන්නේ සෝවාන් මාර්ගයටම නෙමෙයි. මෙතනදී දර්ශනය කියලා කියනකොට දස්සනට්ඨෝ කියලා කියනකොට මේක මුළු සමස්ත මාර්ගයේම ඇති දර්ශනයක් පිළිබඳව කතා කරන්නේ. එතකොට නිවන් දකින ප්‍රතිපදාව පිළිබඳව යම් කිසි කෙනෙක් කතා කරනවා නම් සාකච්ඡා කරනවා නම් ඔහුට කතා කළ හැක්කේ කතා කළ යුත්තේ උතුම් වූ ආර්ය දර්ශනයක් තුළින්මයි. ඒක ආර්ය දර්ශනයක් කියලා කියනකොට ඒ නීයානාර්ථය නැතිනම් නෛර්යානික බව ලබා දිය හැක්කේ උතුම් වූ ශ්‍රේෂ්ඨ දර්ශනයකට පමණයි. ඒ ශ්‍රේෂ්ඨ දර්ශනයට සෝවාන් සකුදාගාමි අනාගාමි අරිහත් කියන මේ මාර්ග හතරෙම යෙදෙන කාරණාවක් තමයි මේ දර්ශනාර්ථය කියන එක. ඒ කියන්නේ ධර්මයේ පිළිබඳව ඇතිවන අපි සරල විදියටම කිව්වොත් දැක්ම කියන එක. එතකොට සෝවාන් ඵලයේදී නිවන පිළිබඳව ඇති දර්ශනාර්ථය, සකුදාගාමි ඵලයේදී නිවන පිළිබඳව ඇති දර්ශනාර්ථය, ඒ වගේම අනාගාමි මට්ටමේදී නිවන පිළිබඳව ඇති දර්ශනාර්ථය, අරිහත් ඵලයේදී නිවන පිළිබඳව ඇති දර්ශනාර්ථය කියන මෙන්න මේ මාර්ගය තුල යෙදෙනවා දර්ශනාර්ථය හතර ආකාරයකට හතර තැනකදී යෙදෙනවා. මේ දර්ශනාර්ථ කියන කාරණාවේදී දසනත්ථ කියන තැනදී මේ නිවන් හතරක් දක්වලා නෙමෙයි එකම නිවීම එකම නිදීම කියන කාරණාව හතර ආකාරයකදී හතර තැනකදී ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩිම මත දර්ශනය කරලා තියෙනවා දක්වලා තියෙනවා හතර ආකාරයකට. එතකොට මේ සලායතන Nirodhe සාක්ෂාත් කරන ආකාරයට ඒ දර්ශනය සකස් කරලා දක්වන ස්වභාවයකින් යුක්තයි. එනිසා මාර්ගයට කියනවා දස්සනට්ඨෝ කියලා. ඒ වගේම ඊළඟ අර්ථය ආධිපතියත් හෝ ආධිපතිය කියලා කියන අධිපති භාවයකින් යුක්තයි. මාර්ගයේ මාර්ගය කියන කාරණාව. එතකොට මාර්ගයාගේ අධිපති භාවය ප්‍රතිපක්ෂ සියලු අකුසල ධර්මයන්ට විරුද්ධව යෙදෙන අධිපති භාවයකින් යුක්තයි. මෙන්න මේ විදිහට අපිට මාර්ග සත්‍ය පිළිබඳව වටහා ගැනීම විශිෂ්ට නුවණින් දැකීමක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ විදිහට සමස්ත චතුරාර්ය සත්‍ය ධර්මයේ කෙරෙහිම අපිට දැක්මක් අවශ්‍ය වෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ කෙරෙහිම දැක්මක් කියලා කිව්වේ පළවෙනියටම සුතමේ ඥානයේ තුලින් අපිට මේ පිළිබඳව අභිඤ්ඤේයාර්ථය විශේෂ නුවණින් දත යුතු ආකාරය පිළිබඳව අපි දත යුතුයි. ඒක අපිට ස්වයම්භූතව වැටහෙන්නේ නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම ස්වයම්භූත ඥාණයෙන් අවබෝධ කරගෙන ඒ දේශනා කරන උතුම් ධර්මය අපිට අර්ථෝභෝසත් ප්‍රත්‍ය තුළින් ලබා ගන්නට අවශ්‍යතාවය තියෙනවා. ඒකට අර්ථෝභෝසත් ප්‍රත්‍ය කියලා කියනකොට අනුන්ගෙන් අහලා තව කෙනෙකුගෙන් අහලා දැනගන්න බව කියන කාරණාව තුළ අපි දැනගන්නේ තව කෙනෙකුගෙන් අසා දැන ගැනීම වශයෙන්. එතකොට ඒකම ඒ පරතෝගෝසප් ප්‍රත්‍යයම අපිට ලබා ගන්න පුළුවන්කම තියෙනවා යම් කිසි මුද්‍රිත මාධ්‍යකින් හෝ වේවා අපිට ඒද ඒ උතුම් ධර්මතාවය විග්‍රහ කරලා විස්තර කරලා ලේඛනගත කරලා තියෙනවා නම් ඒ පරිශීලනයේ තුලිනුත් කෙනෙකුට අර්ථෝගෝසත් ප්‍රත්‍ය තුලින් ලැබෙන ඒ ප්‍රත්‍යම ඒ ධර්මයේම ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. මොකද ඒ ලේඛනය සම්භූ ඥාණයෙන් ලේඛනගත කරපු දෙයක් නෙමෙයි තියෙන්නේ. ඔහු විසින් ලේඛනගත කරලා තියෙන්නේ අරතෝ බෝසත් ප්‍රත්‍යයෙන් Taman ලබාගත් අවබෝධ කරගත්ත ඥාණය නිසා. ඒ නිසා මේක අවිච්ඡින්නව පවතින ක්‍රමවේදයක් තමයි ධර්මයේ තුල අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ. එනිසා මෙන්න මේ විදිහට චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව අපිට අවබෝධ කරගන්නට අවශ්‍ය වෙන අද දවසේදී ඒක අවබෝධ කරගන්නවා කියලා කියනකොට මූලික වශයෙන් අපි ඉස්සෙල්ලා දැනගෙන ඉන්නට ඕනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත යුත්තේ කුමන ආකාරයකටද කියලා. ඒ කියන්නේ දුක කියන දේ අපි දන්නේ නැත්නම් හරියට අපි දැනගෙන ඉන්නේ නැත්නම් දුක කියන දේ පිළිබඳව අපි කොහොමද දුක්ඛාරය සත්‍ය අවබෝධ කිරීම පිණිස අවශ්‍ය වෙන මාර්ගය අවශ්‍ය වෙන ප්‍රතිපදාව වඩන්නේ. වර්තමාන සමාජයේට මේක බොහොම වැදගත් කාරණාවක්. මොකද මාර්ගඵලාදිගම ලබා ගැනීම උදෙසා බොහෝ දෙනෙක් උත්සාහවත් වෙන ඒ වගේම වෑයම් කරන කාලවකවානුව මේ කොතෙක් වෑයම් කළත් කොතෙක් උත්සාහ කළත් අපි වැදගත් විය යුත්තේ මෙන්න මේ දුක දුක්ඛාර සත්‍ය අවබෝධ වෙනකොට මේ ලක්ෂණ ධර්මයන් විදිහට ඔබට දුක්ඛාර සත්‍ය අවබෝධ වුණාද කියන කාරණාව මිසක ඔබට කෙනෙක් සෝවාන් කියලා කීම නෙවෙයි වැදගත් වෙන්නේ. බොහෝ දෙනෙක් වරදවා ගන්න දෙයක් තමයි තමන්ට දහමක් කියලා දෙන කෙනෙක් හෝ එහෙමත් නැතිනම් තවත් කෙනෙකු විසින් හෝ ඔබ දැන් සෝතාපට්ටි ඵලයේ පිහිටියයි කියලා කියනවා නම් එමත් නැතිනම් මේක අහලා මෙන්න මේ ප්‍රමාණය ඔබට තේරෙනවා නම් ඔබ සෝවාන් කියලා තව කෙනෙක් විසින් ප්‍රකාශයටපත් කරනවා නම් අන්න එතකොට අපි සෝවාන්යයි කියලා බොහෝ දෙනෙක් දෘෂ්ටිගත වෙනවා බොහෝ දෙනෙක් අනෝබෝධයකටපත් වෙනවා එනිසා අපි දත යුත්තේ තව කෙනෙකු විසින් මම සෝවාන් කියනවද ඒ නිසා මම සෝවාන් හෝ මට මම සෝවාන් කියලා හිතෙනවා. ඒක නිසා මම සෝතාපට්ටි ඵලයේ තුල පිහිටා ඇති කියන මනෝභාවය නෙමෙයි අපිට ඇති විය යුතු වෙන්නේ. මම කොතෙක් දුක්ඛාරය සත්‍ය පිරිසිඳ දැක්කද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුක්ඛාරය සත්‍ය කියනකොට දුක්ඛ ලක්ෂණයන්ගෙන් මම දුක්ඛාරය සත්‍ය පිළිසිඳ දැක්කද? සමුදය සත්‍ය මට කොහොමද වැටහුනේ? සමුදය සත්‍ය පිළිබඳව මම කොහොමද සමුදය සත්‍ය ප්‍රහාණය පිණිස මඟ වැඩුවේ කියන එක වැදගත් වෙනවා. එතකොට Nirodhe කියනකොට කොහොමද මම Nirodhe සාක්ෂාත් කළේ කොහොමද මම Nirodhe දැක්කේ මොන ආකාරයකටද මෙන්න මේ ලක්ෂණ ටිකට බහලා මිසක මග වැඩුණේ කොහොමද මග වැඩුවේ කොහොමද කියන මේ ලක්ෂණ ටිකට බහලා මිසක අපිට කිසිම විදිහකින් වෙනත් වූ මට්ටමකින් ලබාගත් සෝවාන් ඵලයක් පිළිබඳව කතා කළ නොහැකි. මොකද වර්තමානයේ ධ්‍යාන ආදී දේවල් ලබා දීම තුළ බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා ඉක්මනින් සෝවාන් වෙන්න සහ ඉක්මනින් ධ්‍යාන ලබා ගන්න ඒකෙන් බොහෝ නොඑක් ලෞකික දේ බලාපොරොත්තු වෙන තවත් පිරිසක් විසින් අර නිවන් දකින්නට බලාපොරොත්තු වෙන මිනිසුන්ව රවටමින් තමන්ගේ ක්‍රියාකාරකම් ටික සිද්ධ කරගන්න ආකාරයත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මේකට හසු වෙන මිනිසුන් විසින් තමන්ගේ ධර්ම ප්‍රතිපදාවත් වරදවාගෙන අනුන්ගේ ධර්ම ප්‍රතිපදාවත් වරදවන ආකාරය අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඔබට ධානවල ලක්ෂණ කියලා වැරදි කතා ටිකක් කියලා දීලා ඔබට ධානය ඉපදුනාය කියන මට්ටමින් ඔප්පු කොට දක්වනවා අපිට බොහෝ වෙලාවට දකින්න පුළුවන් විද්‍යුත් ආදී මාධ්‍ය ඔස්සේ බොහෝ අවස්ථා අපි දැකලා තියෙනවා. ඒකට මොකද මේ අපිට දකින්න පුළුවන්කම තියෙන මේ වගේ දේවල් වලට පදනම මොකද්ද කියලා අපි විමසලා බැලුවොත් මේ ධර්මයේ පිළිබඳව ඇති අනවබෝධය. විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකග්ගතා කියන මේ ධ්‍යාන ලක්ෂණ ටික පිළිබඳව කෙනෙකුට කියලා දීලා ඔබට මේ විදිහට විතක්ක ਵਿਚාර ප්‍රීතිසුඛ කියන්නේ මේකයි ඒකාග්‍රතාවය කියන්නේ මේකයි කියලා ඔබට ලක්ෂණ ටික පිළිබඳව හැඳින්වීමක් කරලා ඔබට භාවනා කරගෙන ඉන්නකොට හෝ යම් දේශනාවක් අහගෙන ඉන්නකොට අධික ප්‍රීතියක් සුඛයක් ඔබට ඇති වුණා නම් මේ ඔබට ඇති වුණේ දැන් ඔබ ඉන්නේ මේ ධානයේ කියලා කියනකොට ඔහු විසින් ඇත්තටම මුලාවටපත් වෙනවා ඇත්ත අපිට ප්‍රීතිය සුඛයක් ඇති වෙනවා එහෙනම් මම මේ ධානයේ තුල තමයි ඉන්නේ කියලා ඔහු විසින් මුලාවටපත් වෙනවා. මෙන්න මේ වගේ මුලා කරන ක්‍රමයක් අපිට සමාජය තුළ දකින්නට තියෙනවා. මේ දේ ඇති වෙලා වඩනකොටම ඔබට සෝතාපට්ටි ඵලයක් ඒ විදිහටම ලබා දෙනවා. ඔබට ඒක තේරෙනවා කියලා හිතන මට්ටමකදී. නමුත් මෙන්න මේ දේවල් ඇත්තටම කොතර කොතෙක් දුරට ධර්මයට ගැලපෙනවද කියන එක පිළිබඳව අපි විමසලා බැලුවොත් සෝතාපට්ටි ඵලයට පත්ුන කෙනෙක් ගෙන් අපි ප්‍රශ්න කරලා බැලුවොත් දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද? සමුදය සත්‍ය කියන්නේ මොකද්ද? නිරෝධ සත්‍ය කියන්නේ මොකද්ද? මාර්ග සත්‍ය කියන්නේ මොකද්ද කියලා ඊට පස්සේ දුක්ඛ සත්‍ය බෙදා දක්වන්නට කියලා කිව්වොත් නිවැරදිව ඒක බෙදා දක්වන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට සලායතන නිරෝධය කියන්නේ කුමක්ද කියලා හුවොත් ඒක බෙදා දක්වන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒකට මෙන්න මේ විදිහට සමුදය කියලා කියනකොට සමුදය ගැන කතා කළ යුත්තේ කොහොමද කියලා අහනකොට මේක බෙදා දක්වන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා කතා කරනකොට ආස්වාද දුක කියලා කතා කරනවා. ආස්වාදයේ අයිති දුක්ඛ සත්‍යයට කියලා තම වෙලාවට අපි දකිනවා බෙදනවා. නමුත් බුද්ධ දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ නිත්‍යපකරණයේදී පැහැදිලිව බෙදා දක්වලා කියනවා ආස්වාදයේ කියනකොට මේක සමුදය සත්‍යයට ආදීනවය කියනකොට ඒක දුක්ඛ සත්‍යයට එතකොට මෙන්න මේ විදිහට අපිට ධර්මයේ තේරුම් ගන්නකොට අපිට තේරුම් ගත යුත්තේ මේ චතුරාර්ය සත්‍ය නැමැති මේ න්‍යායයට චතුරාර්ය සත්‍ය මේ නැමැති ධර්මතාවයට අපි ගන්න හැම ධර්මයක්ම බහලන්න පුළුවන්කම අපිට තියෙනවා. ඒ නිසා ඔබ ඕනම ධර්මයක් ශ්‍රවණය කිරීමේදී මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන විදිහට ධර්ම ශ්‍රවණය කළ යුතුයි. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වෙන විදිහට කියලා කිව්වේ දුක්ඛ ආර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, නිරෝධාමි නිරෝධාර්ය සත්‍ය, මාර්ගාර්ය සත්‍ය කියන මේ ආර්ය සත්‍ය හතර ප්‍රකට වෙන විදිහට. එතකොට තමයි ඔබ අද දවසේදී දුක්ඛාර්ය සත්‍ය දක්කනම් ඔබට දැන් ප්‍රකට ඇති අපි කතා කරපු කාරණා ටික පැහැදිලි නම් දුක්ඛාර සත්‍ය කෙනෙක් පිළිසිඳ දැක්කනම් ඔහු සමුදයාර සත්‍ය ප්‍රහාණය කරනවා. ඇයි ඔහු දකිනවා ආයෝහණයට ගන්න දෙයක් නැති බව. ඒ කියන්නේ හටගත්ත දේ ඉතුරු නැතුව නිරුද්ධ වෙන දුකේ තියෙන පීලනාර්ථේ සංකතාර්ථ විපරිණාමාර්ථ සංతాපාර්ථ කියන මේ අර්ථ ටිකෙන් දුක්ඛාර සත්‍ය කෙනෙක් පිරිසිඳ දැක්කනම් ඔහුට පේනවා මෙතන ඇති බවට දෙයක් ගන්නට නිත්‍ය වූ දෙයක් නෑ නේද කියන එක පිළිබඳව ඔහුට අවබෝධ කරගන්න පුළුවන්. හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන ස්වභාවයකින් යුක්ත දෙයක් නේද කියලා. එහෙම දකිනකොට අර සමුදේ සත්‍යයේ තියෙන ආයෝහනාර්ථාදී නිදානාර්ථාදී මේ ලක්ෂණ ටිකට පදනමක් සකස් වෙලා නැහැ. ඒක සමුදේ සත්‍ය ප්‍රහාණය වෙනවා. ඊට පස්සේ නිරෝධ සත්‍ය හේතු නිසා හටගත් ධර්මයන් හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා දකින ඒ ස්කන්ධයන්ගේ නිරෝධය සාක්ෂාත් කරලා අනුත්පාද නිරෝධයකට කෙලෙස්සේ ලක් කරන ඒ නිරෝධාර සත්‍යයත් උහුට ප්‍රත්‍යක්ෂ වෙනවා අවබෝධ වෙනවා. ඊට පස්සේ මාර්ගාර්ය සත්‍ය වඩන්නෙක් බවට පත් වෙනවා. මේ දුක්ඛ සත්‍ය එක සත්‍යයක් අවබෝධ කරගත්තා. ඊට පස්සේ සමුදය සත්‍ය ප්‍රහාණය කරන්නෙක් වෙනකොට ඔහු දුක්ඛ සත්‍ය අවබෝධ කරන්නෙක් වෙලා ඊට පස්සේ නිරෝධාර්ය සත්‍ය සාක්ෂාත් කරන්නෙක් වෙලා ඒ වගේම මාර්ගාර්ය සත්‍ය වඩන්නෙක් බවට පත් වෙනවා. නිරෝධය දකින්න නම් කෙනෙක් එයා දුක්ඛාර සත්‍ය පිරිසින් දකින්නේ සමුදේ ප්‍රහාණය කරන්නේ මග වඩන්නේ කියලා. කෙනෙක් මග වඩනවා නම් ඔහු දුක පිරිසිදු දකින්නේ ඒ වගේම සමුදේ ප්‍රහාණය කරන්නේ ඒ වගේම Nirodhe සාක්ෂාත් කරන්නේ බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට අපිට චතුරාර්ය සත්‍ය ධර්මයන්ගෙන් එක සත්‍යයක් පිළිබඳව අපි වඩනකොට අනෙක් සත්‍ය තුනම වැඩෙන පිළිවෙලකටයි මේක ගොනු වෙලා තියෙන්නේ. එතකොට කෙනෙක් දුක ගැන පැහැදිලි කරනවා නම් ඔබට පුළුවන් සමුදය සත්‍ය පැත්තෙන් ප්‍රශ්න කරලා විමසලා බලන්න. සමුදය පැත්තෙන් පැහැදිලි කරනවා නම් ඔබට පුළුවන් දුක්ඛාර සත්‍ය, නිරෝධය, මාර්ගය පැත්තෙන් ඒ ගැන විමසා බලලා එතෙන්ට ගැලපෙනවා නම් අර්ථය ගන්න. මෙන්න මේ විදිහට චතුරාර්ය සත්‍ය නැමැති මේ න්‍යායට ගැලපෙනවා නම් ඕනම ධර්මයක් අපිට වටහා ගන්න පුළුවන්කම තියෙනවා වගේම ඒක බුද්ධ දේශිත බුද්ධ භාෂිතයක් කියන ගණේම අපිට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා වැදගත් න්‍යායක් තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන එක. ඒ නිසා අද දවසේදී අපි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගන්නට හොඳ දැනුමක් ඇති කරගන්නට අවශ්‍ය වෙනවා. එතකොට මේ අපි කතා කළේ පසුගිය දේශනා කිහිපය තුළම චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව කතා කළේ මේ සුතමේ ඥානය පිළිබඳව කතා කරන්නට ගිහිල්ලා අභිඤ්ඤේය ධර්මයන් පිළිබඳව කතා කරනකොට අභිඤ්ඤේය ධර්මයන්ගේ නැතිනම් විශේෂ නුවණින් ගත යුතු ධර්මයන්ගේ හතර ආකාරයේ පිළිබඳව චත්තාරෝ ධම්මා අභිඤ්ඤේය චත්තාරි අරිය සත්‍යානි කියන මේ මාතෘකාව තමයි අපි මේ කතා කරන්නට යෙදුනේ ඊට පස්සේ ඊළඟ මාතෘකාව අපිට තියෙනවා පංච ධම්මා අභිඤ්ඤය ධර්මතා පහක් තියෙනවා අභිඤ්ඤයයි නෝනින් දත යුතු ධර්මතා පහක් තියෙනවා මොකද්ද පංච විමුක්තායතනයි විමුක්තායතන පහක් තියෙනවා මේ පංච විමුක්තායතන අපි නෝනින් දත යුතු විමුක්තායතන පහක් එතකොට විමුක්තිය කියලා කියනවා නිවනට එතකොට නිවන පිණිස යම් කටයුතු සිද්ධ වෙන තැනකට කියනවා විමුක්තිය විමුක්තායතන කියලා. එතන මේ පංච විමුක්තායතන කියලා කියන්නේ මේ විමුක්තිය පිණිස කටයුතු කරන නැතිනම් විමුක්තිය මොහු කරන විමුක්තිය පිණිස පවතින ආයතන නැතිනම් විමුක්තිය පිණිස කටයුතු කරන ආකාර පහක් පිළිබඳවයි සාකච්ඡා කරන්නේ. මේ පිළිබඳව විග්‍රහ වෙනවා අංගුත්තර නිකායේ පංචක නිපාතයේහි එන සූත්‍ර ධර්මයක විමුක්තායතන සූත්‍ර කියන සූත්‍ර ධර්මයේ විමුක්තායතන සූත්‍රය තුළ මේ ගැන සාකච්ඡා වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා පංචමානි භික්ඛවේ විමුක්තායතනානි යත්ත භික්ඛුනෝ අපමත්තස්ස ආකාපිනෝ පහිතස්ස විහෙරතෝ අවිමුත්තං වා චිත්තං විමුච්ඡති පරික්ඛේනා වා ආසවා පරිත්‍යං ගච්ඡanti අනනුප්පත් අනනුප්පත්තං වා අනුත්තරං යෝගක්ඛේපං යෝගක්ඛේමං අනුපාපුනාති කතමානි පංච එතකොට මේ විමුක්තායතන පහක් තියෙනවා අප්‍රමාදීව කෙලස් තවන වැර ඇතිව වාසය කරන කෙනාට අවිමුත්තං වා චිත්තං විමුච්ඡති කෙලෙසුන්ගෙන් නොවිමුදුණු සිත කෙලෙසුන්ගෙන් මිදෙනවා. ඒ වගේම නොපිරිහුන් බවට ගියපු ආශ්‍රව පිරිහීමට යනවා. ඒ වගේම නොපමිනියා වූ උත්තර ධර්මයන්ට මාර්ගඵලාදිගමයන් සාක්ෂාත් කරන්නට පුළුවන්කම තියෙන ධර්මතා විමුක්තායතන පහක් තියෙනවා. මොනවද මේ විමුක්තායතන පහ? ඉද බික්ඛවේ බික්ඛුනෝ සත්තා ධම්මං දේසේති අඤ්‍යතරෝවා ගරුත්ථානියෝ සබ්‍රහ්මචාරී මේ භික්ෂුව එක භික්ෂුවකට සත්තා ධම්මං දේසේති එක්ක ශාස්ත්‍රඥ වහන්සේ ධර්ම දේශනා කරනවා එහෙමත් නැතිනම් ගරුත්ථානියෝ සබ්‍රහ්මචාරී ගරුත්ථානීය අපි බොහොම ගරු කරන සබ්‍රහ්මචාරයෙන් කෙනෙක් ධර්ම දේශනා කරනවා එතකොට ඒ ධර්ම ශ්‍රවණය කරන අත්තපටිසංවේදීච හෝති ධම්මපටිසංවේදීච තස්ස අත්තපටිසංවේදිනෝ ධම්මපටිසංවේදිනෝ පාමුජ්ජං ජායති එතකොට මේ අත්තපටිසංවේදීව ධම්මපටිසංවේදීව කෙනෙක් ධර්ම ශ්‍රවණය කරනවා එතකොට මෙන්න මේක බොහොම වැදගත් දෙයක් මොකද වර්තමානයේ තුල ඇති වෙලා තියෙන මිත්‍යා මතවාදයන් පිළිබඳව අපි සාකච්ඡාවට භාජනය කළොත් බොහෝ පිරිසක් දක්වන අදහසක් තමයි මේ ආරේක් ඉස්සරහ ගිහිල්ලා අපි බණ අහන්නට ඕනේ ආරේක් ඉදිරියේහි බණ ඇසීමෙන් පමණක්මයි අපිට සෝතාපට්ටි ආදී මාර්ගඵලයකට පත් වෙන්නට පුළුවන්කම තියෙන කියලා මතවාදයක් ඉදිරිපත් කරනවා. ඇත්තට මේක ධර්මානුකූල මතයක් නෙමෙයි. ඒක අධර්මික මතවාදයක්. ඒක ධර්මානුකූල මතවාදයක් ලෙස උන් සමාජගත කරන්නට උත්සාහවත් වෙන්නේ අපි ආර්ය පුද්ගලයන්ය අනිත් පුද්ගලයන් ආර්ය නොවේ කියන මෙන්න මේ සංකල්පය සමාජගත කරන්නට අවශ්‍ය නිසා කරන වෑයමක් උත්සාහයක් තමයි අපිට ඒ තුල දකින්න පුළුවන්කම තියෙන්නේ. නමුත් ධර්මයේ තුල පැහැදිලි වෙන යථා ස්වභාවය පිළිබඳව අපි විමසලා බැලුවොත් මේ විමුක්තායතන පහක් පිළිබඳව දැක්වෙනවා. ඒ කියන්නේ කෙලෙස්ුන්ගෙන් හිත මුදව ගන්න අවශ්‍ය ආකාර පහක් පිළිබඳව විග්‍රහ වෙනවා. අත්පටිසංවේදීච ධම්මපටිසංවේදීච. එතකොට ශාස්ත්‍රුන් වහන්සේ හෝ ගරු කටයුතු සබ්‍රක්‍මචාරීන් වහන්සේ නමක්. ගරු කටයුතු සබ්‍රක්‍මචාරීන් වහන්සේ නමක් කියනකොට මෙතනදී කියලා නැහැ මේ මාර්ගඵලයකටපත් වෙච්ච කෙනෙක් කියලා මාර්ගඵලයටපත් නොවුණු හෝ කල්යාණ මිත්‍ර ප්‍රතජන භූමියේ හිතුල පිහිටපු භික්ෂුවක් නක් වෙන්න පුළුවන් ධර්ම දේශනාවක් කරනවා. එතකොට මේ ධර්ම දේශනාව සිද්ධ කරනකොට අත්පටි සංවේදීච හෝති ධම්මපටි සංවේදීච. ඒ අහගෙන ඉන්න ශ්‍රාවකයා විසින් අත්පටි සංවේදීච අර්ථයක් තේරුම් ගන්නවා ධර්මයක් තේරුම් ගන්නවා. එතකොට ධර්මය කියලා කියනවා පද වශයෙන් අපි බෙදලා අරුත් දැන ගැනීමට අත්පටි සංවේදී කියලා කියනවා ඒ පදයන්ගේ අර්ථ වශයෙන් විභාග වශයෙන් අපිට ඇතිවෙන නුවණට. ඒකට ඒ දැන් Nirodhe කියලා කියනකොට නිරුද්ධ වීම කියන එක තමයි මේ වචනේ තේරුම බවටපත් වෙන්නේ. නමුත් එතනින් එහාට ගිහිල්ලා අපි දන්නවා මේ කතා කරන්නේ Nirodha ආර්ය සත්‍ය පිළිබඳවයි. මෙතනදී කතා කරනකොට Nirodha ආර්ය සත්‍ය කියලා මෙන්න මේ ලක්ෂණයන්ගෙන් යුක්ත ස්වභාවයක් කියන එක පිළිබඳව අපි ඒ ධර්මයේ තුල විග්‍රහ වෙන අර්ථය පිළිබඳව දන්නවා. එතකොට දුක්ඛ කියලා කියනකොට එතකොට මේ දුක්ඛ කියලා කියන අර්ථයේ වචනේ දිහා වචනෙන් එහාට ගිහිල්ලා අපි දන්නවා මේ දුක්ඛ ලක්ෂණ ටිකක් පිළිබඳව මෙතනින් කතා කරනවා කියන කාරණාව. ඒකට අපි මෙතන වචනය පිළිබඳවත් අපිට දැනුමක් ලැබිලා තියෙනවා. ඒ වගේම මෙතන අර්ථය පිළිබඳවත් අපිට දැනුමක් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ධර්මයේ පිළිබඳව දන්නෝ වගේම අර්ථය පිළිබඳවත් නුවණ ඇති වෙන විදිහට කෙනෙක් සද්ධර්ම ශ්‍රවණය කරගන්නවා. මේ විදිහට අත්තපටිසංවේදිනෝ ධම්මපටිසංවේදිනෝ පාමුජ්ජං ජායති. අත්තපටිසංවේදීව ධර්මපටිසංවේදීව ධර්මය අහන මේ කෙනාට පාමුජ්ජං ජායති ප්‍රමුදිත බව හට ගන්නවා. අවදිදස්ස පීති ජායති. ප්‍රමුදිත කෙනාට ප්‍රීතිය උපදිනවා. ප්‍රීතිය ඇති ඇති වුණ කෙනාට ප්‍රීති මනස කායම් පස්සම්බති කය සංසිඳෙනවා. පස්සද්ද කායෝ සුඛං වේදියති. කය සංසිඳුණු කෙනාට සැප දැනෙනවා. එතකොට සුඛිනෝ චිත්තං සමාධියති මේ සිත කය සැපසහගත වෙනකොට මේ කෙනාගේ හිත සමාධිගත වෙනවා. ඒකට මෙතනදී සමාධිය කියලා කියනකොට මේ කතා කරන්නේ විපස්සනා වශයෙන් ලබා ගන්න මාර්ගය පිළිබඳව. එතකොට මෙන්න මේ විදිහට ලබාගත්ත මේ උපදවාගත්ත මාර්ගයට කියනවා ඉදන් වික්ඛවේ පතමං විමුක්තායතන. මේ තමයි පළවෙනි විමුක්තායතනේ. මොකද්ද පළවෙනි විමුක්තායතන? ශාස්ත්‍රෝන් වහන්සේ ධර්මදේශනා කරනකොට හෝ තවත් ගරුකට යුතු සබ්‍රක්‍මචාරින් වහන්සේ කෙනෙක්. අපි දන්නවා ධර්මයක් අපිට විශිෂ්ට ධර්මයක් දේශනා කරනවා නම් සද්ධර්මයක් කියලා දෙනවා නම් ඒ ගරුකටයුතු සද්ධර්මචාරින් වහන්සේ නම ඒ ධර්ම දේශනාව කරනකොට ඒ ධර්මය අපි තේරුම් අරගෙන ධර්මය අපි අවබෝධ කරගන්නවා ඒ ධර්මය අවබෝධ කරගෙන අපි දුකෙන් මිදීම පිණිස කටයුතු සිදු කරනවා මෙන්න මේකට කියනවා පළවෙනි විමුක්තායතනය ඒ කියන්නේ අපි ධර්මය අවබෝධ කරගන්නේ ඒ මොහොතේදීම සද්ධර්මත් සද්ධර්මයේ දේශනාවක් ශ්‍රවණය කරමින් ඉන්න අවස්ථාවේදී ඊට පස්සේ ඊළඟ විමුක්තායතනය පුණජපරම් භික්ඛවේ භික්ඛුනෝ නහේවකෝ සත්තා ධම්මං දේශේති අඤ්‍යතරෝවා ගරුත්ථානීයෝ සබ්බක්මචාරී එතකොට තවත් කෙනෙක් ඉන්නවා ඒ සබ්බක්ම බුදුරජාණන් වහන්සේ හෝ ශාස්ත්‍රුන් වහන්සේ හෝ තවත් ගරුකට යුතු සබ්‍රක්‍මචාරින් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරන්නේ නැහැ. අපිට කෝ යථාසුතං යථා පරියත්තං ධම්මං විත්තරේන පරේසං දේශේති. නමුත් යථාසුතං යථා පරියත්තං ධම්මං විත්තරේන පරේසං දේශේති යථා භික්ඛවේ භික්ඛු. නමුත් ඒ වික්ෂුන් වහන්සේ විසින් අහලා තියෙන පරිදි පුරුදු කරලා තියෙන පරිදි ඒ ධර්මයේ පරිසම් දේශයේට අනුන්ට දේශනා කරනවා. ඉසලක සමන් ශ්‍රවණය කරනවා දැන් කියන යථාස්තතන් ඒ ශ්‍රවණය කරගත්ත විදිහට පරිසම් දේශයේට අනුන්ට දේශනා කරනවා. එතකොට අන්න ඒ අවස්ථාවේදී සෝ තස්මින් ධම්මේ අත්පටි සංවේදීච හෝති ධම්මපටි සංවේදීච අත්පටි සංවේදීව ධම්මපටි සංවේදීව ඒ ධර්මයේ දේශනා කරනකොට ඒ අත්පටිසංවේදීව ධම්මපටිසංවේදීව ඒ ධර්මය අවබෝධ කරගන්නවා මේ දෙවෙනි විමුක්තායතනෙ. පළවෙනි විමුක්තායතනය හැටියට අපි කතා කළා ශාස්ත්‍රුන් වහන්සේ හෝ ගරුකටයුතු සබ්‍රක්‍මචාරීන් වහන්සේ නමක් අපිට ධර්මය කියලා දෙනවා කියන තැන දෙවෙනි අවස්ථාව හැටියට අපි කතා කළා මේ අහගත්ත පුරුදු කරන ධර්මය තව කෙනෙකුට අත්පටි සංවේදීව ධම්මපටි සංවේදීව දේශනා කරනකොට ලබා ගන්න විමුක්තායතනයක් පිළිබඳව. එතකොට තුන්වෙනි විමුක්තායතනයේ හැටියට නහේවකෝ සත්තා ධම්මං දේශේති. ශාස්ත්‍රණ වහන්සේ ධර්ම දේශනා කරන්නේත් නැහැ. අනික් සබ්‍රහ්මචාරින් වහන්සේ නමක් දේශනා කරන්නේත් නැහැ. නාති යථාස්තං යථා පරියත්තං. නමුත් තමන් අහගත්ත විදිහට පුරුදු කරපු විදිහට අනුන්ට ධර්මදේශනාව සිද්ධ කරන්නෙත් නැහැ. නමුත් යථාසුතං යථා පරියත්තං යථාසුතං යථා පරියත්තං ධම්මං විචාරේන සජ්ජායං කරෝති. අහගත්ත පුරුදු කරපු විදිහට මේ ධර්මය සජ්ජායනා කරනවා ධර්මයේ කියවනවා. එතකොට මේ සජ්ජායනාව තුළදී මේ සජ්ජායනාව සිද්ධ කරනකොට අත්පටි සංවේදී ධම්මපටි සංවේදී. ඒ අවස්ථාවේදී ඔහු අත්පටි සංවේදීව ධර්ම ප්‍රතිසංවේදීව මේ ධර්මය සජ්ජායනා කරනවා. ඒ කියන්නේ අර්ථය සහ ධර්මය මෙනෙහි කරමින් මේක සජ්ජායනා කරනවා. ඒකට කෙනෙක් දේශනා කරනකොට වගේම කෙනෙක් සජ්ජායනා කරමින් සිටියේදී ඔහුට අර කියපු විදිහටම නිදෙන්නට පුළුවන්කම තියෙනවා මේකට කියනවා විමුක්තායතනයක් කියලා. පළවෙනි කාරණාව අපිට ශාස්ත්‍රඥ වහන්සේව ගරුකටයුතු භික්ෂුන් වහන්සේ නම ඊට පස්සේ දෙවෙනි කාරණාව හැටියට අපි කිව්වා පරේසන් ධම්මං දේශේති කියන තැනින් අනුන්ට ධර්ම දේශනා කරනවා කියන තැනින් තුන්වෙනි කාරණාව හැටියට කිව්වා තමන් පුරුදු කරපු අහලා තියෙන විදිහට සජ්ජායන් කරෝති අත්පටිසංවේදී ධම්මපටිසංවේදී අත්පටිසංවේදීව ධම්මපටිසංවේදීව මේක බොහොම විශේෂ තැනක් මේ අත්පටිසංවේදීව ධම්මපටිසංවේදීව මේ මට හරි කියලා හිතෙනවා කියන තැනකින් ධර්මයේ කිව්ව ධර්මයේ අහුව කියන විදිහට නෙමෙයි මේ දුකින් මිදෙන්නේ. ඒ කියන්නේ බොහෝ වෙලාවට සමාජයේ තුල තියෙන මතයක් තමයි වර්තමානයේ තුල මේ මට මේක හරි කියලා හිතෙනවා නම් මට තේරෙනවා නම් මේක හරි කියලා. වෙන තුනේ කෙනකෙනාගේ කෙලෙස් මට්ටම් වලට කෙලස් සහගත හිත් වලට කෙනකෙනාට එක එක විදිහට පේන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කියලා නැහැ තමන්ට හරි කියලා හිතෙන විදිහට ගන්න කියලා දේශනා කරලා නැහැ. නමුත් මේ ධර්මයට විනයට ඒ දේ ගැලපෙන්නට අවශ්‍යයි. ඒකට මොකද කෙන කෙනාගේ කෙලෙස් මට්ටම් වලට එක එක විදිහට පේන්න පුළුවන්. ඒ නිසා තමයි මේ අත්පටිසංවේදී ධම්මපටිසංවේදී කියලා වචන දෙකක් පෙන්වන්නේ. අර්ථපටිසංවේදීව ධම්මපටිසංවේදීව තමයි මේ ධර්මයේ සත්‍යයනාව सिद्ध කරන්නේ. ඒකට වැදගත්ම දේ තමයි මේ අර්ථපටිසංවේදී බව සහ ධම්මපටිසංවේදී බව. ඒ කියන්නේ ධර්මයේ අහනකොටත් තමා තුළ උපදින්නේ අත්පටිසංවේදී ධම්මපටිසංවේදී බව. දේශනා කරනකොටත් තමා තුළ ඇති වෙන අත්පටිසංවේදී ධම්මපටිසංවේදී බව. ඒ වගේම සජ්ජායනා කරනකොටත් ඔහු තුළ උපදිනවා අත්පටිසංවේදී බව, ධම්මපටිසංවේදී බව. ඊට පස්සේ හතරවෙනි කාරණාව ඒ විදිහටම දේශනාවේදී දේශනාවක් ශ්‍රවණය කරනකොටත් නෙමෙයි දේශනා කිරීමේදී නෙමෙයි සජ්ජායනා කිරීමේදී නෙමෙයි අපිච කෝ යථාසුතං යථා පරියත්තං ධම්මං චේතසහ අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්ඛති නමුත් අහගත්ත ධර්මය විතර්කයට ලක් කරනවා එතකොට අනුවිචාරේති ඒ අනුව හැසිරෙනවා මේ සිතින් අනුවිතර්කණය කරනකොට නැවත නැවතත් සිතින් ඒ අනුව හැසිරෙනකොට ඒ අනුව මෙනෙහි කරනකොට ඔහුට මේ ධර්මයේ අත්පටිසංවේදී බව ධම්මපටිසංවේදීව सिद्ध කරනකොට අන්න ඔහුට හතරවෙනි විමුක්තායතනය කියලා කියනවා. හිත විමුක්තියකටපත් කරගන්න පුළුවන් හතරවෙනි ක්‍රමය. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයකට ලක් කරන ඔහු විසින් මේ ධර්මය ඒකට ඒ යෝනිසෝ මනසිකාරයකට ලක් කරනකොට ඔහුට පුළුවන්කම තියෙනවා මේ ධර්මය අවබෝධ කරගන්නට ධර්මය තේරුම් ගන්නට. මේ ඊළඟ විමුක්තායතනය. එතකොට දැන් මේ කතා කළේ ඔහු විසින් අර මනසින් මෙනෙහි කරගන්නවා කියන තැන කියන්නේ සත්‍යයනාවක් නෙමේ මේ කතා කරන්නේ තමා විසින් මනසින් මෙනෙහි කරනවා කියන තැන. ඊට පස්සේ මේ හතරවෙනි කාරණාව දැන් අපි පස්වෙනි විමුක්තායතනය කියන කාරණාව බැලුවොත් පස්වෙනි විමුක්තායතනය තුල දැක්වෙන්නේ ඒකේන ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරන ධර්මයක් අහගෙන ඉන්නවත් නෙමෙයි. නමුත් ගරුකටයුතු සබ්‍රහ්මචාරින් වහන්සේ නමක් කිව්වත් අහගෙන ඉන්නවත් නෙමෙයි. ඒ වගේම පරේසන් ධම්මං දේශේති අනුන්ට ධර්ම දේශනාවක් සිද්ධ කරනවත් නෙමෙයි සජ්ජායනාවක් සිද්ධ කරනවත් නෙමෙයි මනසින් ඒ පිළිබඳව මෙනෙහි කරනවත් නෙමෙයි අපිට නමුත් ඒ කෙනා පස්ස අඤ්‍යතරං සමාධි නිමිත්තං සුග්ගහිතං හෝති සුමනසිකතං සූපධාරිතං සුප්පටිවිදිතං පඤ්ඤාය නමුත් අනෙක් සමාධි නිමිත්තස් සුග්ගහිතං හෝති සමාධි නිමිත්තක් ඇසුරු කරනවා සුග්ගහිත සමාධි නිමිත්තක් නැවත නැවතත් ඇසුරු කරනවා මනවින් ගත්ත සමාධි නිමිත්තක් සුමනසිකතං මනාකොට මානසිකාරය කරපු සමාධි නිමිත්තක් මනාකොට දරාගත්ත මනාකොට දැනගත්ත සමාධි නිමිත්තක් කුමකින් දැනගත්තද? පඤ්ඤාය. එතකොට ප්‍රඥාවෙන් දැනගත්ත සමාධි නිමිත්තක් ආසේවනය කරනවා. එතකොට සමත මූලිකව විපස්සනා පැත්තට කෙනෙකුට පුළුවන් යොමු වෙන්නට. එතකොට මේ සමත මූලික විපස්සනාව තුළ කෙනෙකුට පුළුවන්කම තියෙනවා හිත කෙලස් කෙරෙන් මුදව ගන්නට. එතකොට මෙන්න මේ විදිහට සමාධි නිමිත්තක් නැවත නැවත ආසේවනය කිරීම තුලත් ඔහුට පුළුවන්කම තියෙනවා හිත නිදහස් කරගන්නට හිත කෙලෙස් කෙරෙන් මුදව ගන්නට මිද මිදවීමටපත් කරගන්නට. එතකොට මෙන්න මේ පහට කියනවා පංච විමුක්තායතන ධර්ම කියලා. එතකොට මෙන්න මේ පංච විමුක්තායතන ධර්මයන්ගෙන් එකකින් හෝ කෙනෙකුට පුළුවන්කම තියෙනවා මාර්ගඵලයකටපත් වෙන්නට මාර්ගඵලයක මාර්ගඵලයක් අවබෝධ කරගන්නට. ඒකට වැඩගත්ම දේ බවට පත් වෙන්නේ අත්පටි සංවේදීව ධම්මපටි සංවේදීව මේ ධර්මය අනුගමනය කිරීම ශ්‍රවණය කිරීමත් දේශනා කිරීමත් සාකච්ඡා කිරීමත් මෙනෙහි කිරීමත් සමාධි නිමිත්ත ප්‍රඥාවෙන් ඇසුරු කිරීමත් කියන මෙන්න මේ කාරණා පහ පංච විමුක්තායතන හැටියට දක්වනවා. එතකොට මෙන්න මේ පංච විමුක්තායතන ධර්මයන් අපිට බොහොම වැදගත්. අපි හිතාගෙන ඉන්නේ භාවනාව කියනකොට මේ ඉඳගෙන එක තැනකට වෙලා කරන භාවනාවකින් පමණක්ම විතරයි කෙනෙකුට නිවන් දකින්නට පුළුවන් කියලා. නැහැ කෙනෙකුට නිවන් දකින්නට අවශ්‍ය කෙනෙකුට තව කෙනෙකුට ධර්මදේශනාවක් සිද්ධ කරනකොටත් ඔහුට සිද්ධ වෙන්නේ මේ කාරණාවමයි. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරනකොට වගේම තමයි ධර්මයේ සත්‍යයනාවක් සිද්ධ කරනකොටත් ඔහු විසින් අර්ථ දැනගෙන ධර්මයේ දැනගෙන කරන සත්‍යයනාවක් තුළින් සිද්ධ වෙන්නේ ඒ කාරණාවමයි. එතකොට අපි බැලුවොත් අපි මුලින් මතක් කළා ග්‍රන්ථයක පොතක පතක ලියලා තියෙන ධර්ම කාරණාවක් වුණොත් මොකද සිද්ධ වෙන්නේ කියලා. ඒකට මේ පොතක පතක තියලා තියෙන ලියලා තියෙන ධර්මයක් කාරණාවක් වුණත් අපිට වැටහෙනකොට අපිට ඒ තුල දැක්වෙන්නේ යෝනිසෝ මනසිකාරයක් තමයි අපිට සිද්ධ වෙන්නේ. අපි විතර්කණය කරනවා ඒ තුල හැසිරෙනවා එතකොට ඒකත් අයිති වෙනවා එක විමුක්ත ආයතනයකට මෙන්න මේ විදිහට අපිට නූපන් මාර්ගඵලයකටපත් වෙන්නට උපන් මාර්ගයක් තුලින් නැතිනම් උපන් මාර්ගයකින් ඉදිරියට හිත වඩා ගන්නට කියන්නේ සෝවාන් සකුදාගාමි අනාගාමි ආදී මාර්ගඵලයෙන් එහාට අපිට හිත වඩා ගන්නට අවශ්‍ය නම් එකිනෙකට අපිට උපකාර වෙන අර්ථය තමයි අපිට උපකාර වෙන ආකාර පහක් තමයි මේ පංච විමුක්තායතන ධර්ම කියලා කියන්නේ. ඒක මේ ඕනම තැනකින් අපිට පුළුවන් හිත කෙලසුන්ගෙන් ආශ්‍රව ධර්මයන්ගෙන් නිදහස් කරගන්නට මුලව ගන්නට. ඒ සඳහා අපිට අවශ්‍ය වෙනවා එහෙනම් අත්පටිසංවේදී බව සහ ධම්මපටිසංවේදී බව. අත්පටිසංවේදීව ධම්මපටිසංවේදීව අපි ධර්මය ඇසුරු කරනවා නම් ධර්මය හුරුදු කරනවා නම් අන්න එතකොට අපිට පුළුවන්කම තියෙනවා මේ දුක නැති කරන්නට දුක කෙලවර දුක කෙලවරක් කරන්නට. එහෙම දුක කෙලවරක් කරොත් තමයි අපිට අද දවසේදී මේ ශාසනයෙන් ලබාගත හැකි අග්‍රතම ඵලය ලබාගත්ත කියලා කියන්නේ. ඒකෙන් කරන්නේ අපි මේ බාහිර භෞතික ලෝකයට ගිහිල්ලා එහි තියෙන දේවල් වෙනස් කරන්නට හැදීම නෙමෙයි අපි ආධ්‍යාත්මික අපේ දර්ශනීය පැත්තයි වෙනස් කරලා තියෙන්නේ. එනිසායි අත්පටි සංවේදී ධම්මපටි සංවේදීව මේ දේ सिद्ध කරනවා කියලා කියන්නේ. මේක තමා තුළ උපදවාගත්ත ඥාන දර්ශනයක්. ඒ ඥාන දර්ශනය තුළින් අපිට පුළුවන්කම තියෙනවා මේ විමුක්තායතන පහටපත් වෙන්නට ඒක අහගෙන ඉන්නකොට වෙන්නට පුළුවන් සත්‍යහරණාවේදී වෙන්න පුළුවන් තව කෙනෙකුට කීමේදී වෙන්න පුළුවන් හිතින් මෙනෙහි කරමින් ඉඳීමෙන් වෙන්න පුළුවන් ඒ වගේම සමාධි නිමිත්තක් ආසේවණයෙන් වෙන්න පුළුවන් දැන් ඔබට වැටහෙනවා ඇති අපි බණ පොතක් කියුවත් බණ ටික අහගෙන හිටියත් ඒ වගේම යනකොට එනකොට මේ ගැන සත්‍යයනා කර කර ගියත් ප්‍රඥාවෙන් සමාධි නිමිත්තක් ඇසුරු කර කර හිටියත් මේ හැමතැනකදීම සිද්ධ වෙන්නේ අන්තිමේටම සමත විපස්සනා කියන මේ භාවනා දෙකයි කියන එක ඔබට පැහැදිලි ඇති. ඒ කියන්නේ අපි වඩන්නේ මාර්ගය ඉදදීන් පිණිස රවණ ආදී මාර්ගයේ ඉදදීන් පිණිස අවශ්‍ය වන ප්‍රතිපදාවයි කියන එකයි අපිට පැහැදිලි වෙන්නේ මේ තුලින්. ඒකට අපිට කෙනෙක් මතු කරන්නට උත්සාහය උත්සාහයක් දරනවා නම් සෝවාන් ඵලයටපත් වෙන්නට පුළුවන්කම තියෙන ආර්යයෙන් විතරක් බණ අහලාය කියලා ඒක නිකම්ම නිෂේධණයට ලක් වෙනවා මේ ධර්මය සහ අර්ථය කියන කාරණාව තමාට වැටහෙනවා නම් මොකද ආර්යෙකුට කරන්න පුළුවන් දෙයක් ඇත්තේ නැහැ තමන්ගේ හිතට බුදුරජාණන් වහන්සේටත් පුළුවන්කම තියෙන ධර්මදේශනා කිරීම පමණයි. එහි අත්පටිසංවේදී ධම්මපටිසංවේදීව ඒක ධර්ම ශ්‍රවණය කරනවා කියන එක කෙනකෙනා විසින් සිද්ධ කරගත යුතු දෙයක්. එහෙම නැතිනම් ආරේට පුළුවන් නම් තව කෙනෙකුගේ හිතේ తాවකාලිකව හිතේ විනීවරණ බවවල් සකස් කරන්නට, කෙලෙසුන් රහිත බවවල් සකස් කරන්නට, නීවරණ රහිත කරන්නට පුළුවන් නම් බුදුරජාණන් වහන්සේට මේ ලෝකේ ඉන්න කාගෙත් හිත්වලට එහෙනම් කෙලෙස් අයින් කරලා විනීවරණ මොහොතක් හදලා ධර්මදේශනා කරයි මහා කාර්මික බුදුරජාණන් වහන්සේ. නමුත් බුදුරජාණන් වහන්සේලා මාර්ගෝපදේශකයන්න් වහන්සේලා පමණයි ධර්මයේ අන්ත දේශනා කරනවා පමණයි. ඒකට ධර්මය අවබෝධ කරගන්නත් සිටිනවා අවබෝධ කරගන්නේ නැති අත්වත් සිටිනවා. ඒ නිසා අපි සිද්ධ කළ යුතු දේ තමයි අත්පටිසංවේදී බව ධම්මපටිසංවේදී බව තමා තුළ ඇති කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව අපි නුවණක් ඇති කරගන්න එකයි අද දවසේදී අපි විසින් सिद्ध කරගත යුතු දේ බවට පත් වෙන්නේ. එතකොට මෙන්න මේ කාරණා පහට කියනවා පංච විමුක්තායතන ධර්ම කියලා. එතකොට පංච විමුක්තායතන ධර්ම කියලා කියන්නේ මේ කාරණා පහ නිවනට උපකාර වෙන කාරණා පහක් නිසා. එතකොට අපිට ඊළඟ කාරණාව තියෙනවා වෙච්ච ධම්මා අභිඤ්ඤය නුවණින් දත යුතු කාරණා හයක් තියෙනවා. මේ නුවණින් දත යුතු කාරණා හය මොකද්ද? ච අනුත්තරියානි ච අනුත්තරීය ධර්මයන් අනුත්තරීය කියලා කියන්නේ උත්තරීතර ධර්මයක් හැටියට එතකොට මෙන්න මේ මොනවද අනුත්තරීය ධර්මයන් අනුත්තරීය ධර්ම හයක් තියෙනවා එතකොට මේ කතා කරන්නේ සුතමේ ඥානය තුලින් කෙනෙක් අහලා දත යුතු ධර්මයක් මේකෙන් කියන්නේ මේ ඔක්කොම ටික අහලා අපි දැනගත යුතුයි කියන එක නෙමෙයි. නමුත් කෙනෙකුට පුළුවන්කම තියෙන සුතමේ ඥානය තුළින් කෙනෙක් අවබෝධ කරගන්න එක් විවිධ පැතිගෙනයි මේ කතා කරන්නේ. ඒකට ච ධම්මා අභිඤ්ඤේයා ච අනුත්තරියානි කියනකොට ධර්මතා හයක් අභිඤ්ඤේයයි මොනවද ච අනුත්තරිය ච අනුත්තරිය කියනකොට උත්තරීතර ධර්ම හයක් තියෙනවා පළවෙනි එක දසනානුත්තරිය දසනානුත්තරිය කියලා කියන්නේ දර්ශනය. උත්තරීතර දර්ශනය කියන එක උත්තරීතර දර්ශනයක් කියලා කියන්නේ අත්තිරතනාදී නම් දසනං න දසනානුත්තරියම්. මේ කියන්නේ මේ හත්තිරතනාදී මුතුමැණික් ආදී වටිනා වස්තු වල දුර්ලභ වස්තු වල දැකීම දසනානුත්තරිය කියලා නෙමෙයි. මෙතනදී දසනානුත්තරිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දැකීම, ධර්මයේ දැකීම, සංඝයා දැකීම එහෙම නැතිනම් සමාධි නිමිත්තාදී දර්ශනය මෙන්න මේ වගේ දෙයක් දැකීම පිළිබඳවයි දසනානුත්තරිය කියලා කතා කරන්නේ. කියන්නේ කාම වස්තු පැත්තෙන් බාහිර රූපයේ කියන වටිනාකම දකින දර්ශනයේ තියෙන වැදගත්කම පිළිබඳව නෙමෙයි මේ කතා කරන්නේ. ධර්මයේ තුල මේ සාකච්ඡා කරන ධහම තුල යෙදෙන දසනානුත්තරිය මොකද්ද? එක්කෝ බුදුරජාණන් වහන්සේ දැකීම එතකොට බුදුරජාණන් වහන්සේ අපි දන්නවා අපි දකින්නේ බෞද්ධයෙක් විදිහට අපි ධර්මයේ තුලින් සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගන්නවා කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණය හඳුනනවා කියන කාරණාව බොහොම වැදගත්ම දෙයක්. එතකොට බුදුරජාණන් වහන්සේ නමක් Tamanගේ දැසට දැකීමක් දස්සන අනුත්තරියක් කෙනෙකුට මහා කුසල වස්තුවක් බවට පත් වෙනවා. ඒ වගේම ධර්මයක්, ඒ වගේම සංඝයත් කියන මේ ත්‍රිවිධ රත්නය වගේම තමන් දර්ශනයකින් යම් දැක්මක් දකිනවා නම් ආර්ය දර්ශනයකින් හෝ වේවා කසිනාදී සමාධි නිමිත්තක් හෝ වේවා මේ හැම දෙයක්ම අයිති වෙනවා දස්සනා නික්තරිය කියන මෙන්න මේ වචනයෙන්. එතකොට ච අනුත්තරීය ධර්මයන්ගේ පළවෙනි අනුත්තරීය ධර්මය තමයි දස්සනානුත්තරීය කියලා කියන්නේ. ඊළඟ අනුත්තරීය ධර්මය ශවනානුත්තරීය ශවන කියලා කියන ශ්‍රවණය කිරීම කියන කාරණේ ශ්‍රවණයට ලැබෙන අනුත්තරීය ධර්මයේ තමන්ගේ ಗುಣ කතා හෝ තවත් නොඑක් රාජරාජ මහා මාත්‍යවරුන්ගේ කතා හෝ නෙමේ ශ්‍රවණානුත්තරීය බවටපත් වෙන්නේ මේ සද්ධර්මයේ සද්ධර්මයේ අහන එක ත්‍රිපිටක බුද්ධ වචනය පිළිබඳව අපි අවබෝධ කරගත හැකි ආකාරයට අර්ථෝභෝසයක් තුළින් යම් කෙනෙක් සද්ධර්ම ශ්‍රවණය කරනවා නම් ඒ සද්ධර්ම ශ්‍රවණය කිරීමට කියනවා ශ්‍රවණානුත්තරීය ධර්මය කියලා. ඒ වගේම ඊළඟ අනුත්තරීය ධර්මය ලාභානුත්තරීය සත්විද ආර්ය ධනෙ ලබන එකට කියනවා ලාභානුත්තරීය කියලා. මේ සත්විද ආර්ය ධනෙ කෙනෙක් සතු තමා සතු කරගන්නවා නම් සද්ධා සීල සුත ත්‍යාගා ත්‍යාගපඤ්ඤාදී මේ ධර්මතාවයන් තමා තුළ ඇති කර ගන්නවා නම් කෙනෙක් ඒ කෙනාට කියනවා ලාභානුත්තරිය ලාභය ලබා ගන්නවා මේ කතා කරන්නේ කාමයේ පැත්තෙන් නෙමෙයි නෙක්ඛම්මේ පැත්තෙන් ඊට පස්සේ සික්ඛානුත්තරිය සික්ඛානුත්තරිය කියලා කියනවා බාහිර ලෝකයේ තියෙන ශිල්ප ශාස්ත්‍ර පිළිබඳව හැදෑරීම නෙමෙයි සික්ඛානුත්තරිය කියලා කියන්නේ මේ සික්ඛත්ය පූර්ණම් පන සික්ඛානුත්තරියම් ශික්ඛා ශික්ෂාත්‍රය සීල සමාධි ප්‍රඥා කියන මේ ශික්ෂාත්‍රයේ පූර්ණය ශික්ෂාව කියලා කියනකොට හික්මීම කියනකොට අපි හික්මිය යුතු තැන තමයි සීල සමාධි ප්‍රඥා කියන මේ තැන කෙනෙක් සීල සමාධි ප්‍රඥා කියනකොට කතා කරනවා වැරදි ඉස්සෙල්ලාම එන්නට ඕනේ සම්මා දිට්ඨිය නැතිනම් ප්‍රඥාව කියන තැන මේ ශාසනය කතා කරන්නේ ප්‍රඥාවෙන් යුක්තව සිල්වත් වෙනවා. ප්‍රඥාවෙන් යුක්තව සමාධිය වඩනවා. ප්‍රඥාවෙන් යුක්තව ප්‍රඥාව වඩනවා. එතකොට කෘත්‍ය ඥාන වශයෙන් කරන්නට යනකොට කෙනෙකුට ඇති වෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂා ධර්මයේ තමයි පූර්ණේ කරන්නට ලැබෙන්නේ. හැබැයි මේ ත්‍රිශික්ෂා ධර්මයේ පූර්ණේ කරන්න එයා උතුම් වූ ආර්ය පැත්තට වැටෙන සම්මා දිට්ඨියක් ඇති කර ගැනීම පිණිස ඔහු උතුම් ඥාන දර්ශනයකින් තමයි ඒ කටයුතු සිද්ධ කරන්නේ. ඒ නිසා ඒක ප්‍රඥාවෙන් පටන් අරගෙන ප්‍රඥාවෙන් ඉවර වෙන ප්‍රතිපදාවක්. ඒ නිසා ඒ ධර්මයට කියනවා සික්ඛානුත්තරයයි කියලා මේ ත්‍රිශික්ෂා ධර්මයේ හැසිරීමට. ඊට පස්සේ පාරිචර්යානුත්තරයන් සමීපේහි පාරිචර්යාව හැසිරීම කියන කාරණාව තින්නම්පන රතනානම් පාරිචර්යා පාරිචාර පාරිචර්යානුත්තරන් නාම රත්නත්‍රයේ කෙරෙහි හැසිරීම කියන කාරණාව පාරිචර්යානුත්තරිය කියන ගණයට යන්නේ. ඊට පස්සේ අනුස්සතානුත්තරිය කියලා කියනවා මෙනෙහි කිරීම කියන එක බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝයා ගැන මෙනෙහි කිරීම කියන කාරණාවලට කියනවා අනුස්සතානුත්තරිය ධර්ම කියලා මේ දේවල් මෙනෙහි කිරීම නිසා බුදුරජාණන් වහන්සේගේ සම්බුදු ගුණයන් මෙනෙහි කරනකොට ඒ සම්බුදු ගුණයන්ගේ ඇති යථා ස්වභාවය ඒ සම්බුදු ගුණයන් තුළ ඇති නිවීම කියන කාරණාව අපිට ලබන්නට පුළුවන් ධර්මයේ පිළිබඳව අපි මෙනෙහි කරනකොට ඒ ධර්මය ඇයි අපිට ස්වකහාත බවට පත් වෙන්නේ කියලා කෙනෙක් මෙනෙහි කරලා බැලුවොත් ඒ ධර්මයේ තියෙන මනා ස්වකහාත ලක්ෂණ ටික උට වටහා ගන්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ විදිහට ඒකේන අනුස්සතානුත්තරීය ධර්ම කියලා කියනවා. මෙන්න මේ හයට කියනවා ච අනුත්තරීය ධර්ම කියලා. මේ ච අනුත්තරීය ධර්මයක් අපිට අභිඤ්ඤේය ධර්මයක් නුවණින් දත යුතු ධර්මයක්. නුවණින් දැනගෙන ඔහුට පුළුවන්කම තියෙනවා මේ ච අනුත්තරීය ධර්ම යොදාගත යුතු තැනට තමන්ගේ ජීවිතය යොදාගන්න. අනුත්තරීය නොවන අනික් ධර්ම ජීවිතෙන් ඈත් කරන ගමන් උත්තරීතර ධර්ම තමන්ගේ ජීවිතයට ලං කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ ච අනුත්තරීය ධර්ම නිවන් දකින කෙනෙකුගේ නිවන් දකින ප්‍රතිපදාවට බොහොම වැදගත්. ඒ කියන්නේ අපිට සාමාන්‍ය කරුණාකාරණා සමූහයක් ලෙස පෙනුණත් අපි දවසේ මොනතරම් වෙලාවක් නොඑක් අපි කැමති දේවල් බලමින් යන්නට අපි හිත මෙහෙවනවද අපි ඒ හැම වෙලාවකදීම නිවන් දකින්නට තියෙන අපේ ජීවිතයේ නිස්කාරණේ අපි අපතේවීමක් සිදු කරනවා. එනිසා අපිට පුළුවන් නම් ඒ හැම මොහොතකම අපේ ජීවිතයේ අපි ප්‍රමාද වෙන හැම මොහොතකම අපි දර්ශනානුත්තරය ඇති කරගන්න පුළුවන් නම් ආර්ය දර්ශනයක් දැකීම පිණිස මනස මෙහෙවන්නට පුළුවන් නම් ඒකටත් කියනවා දර්ශනානුත්තරී ධර්මයක් කියලා. ඒ විදිහමයි අපි නොඑක් දේවල් අහන්නට කාලය වැය කරන මොහොතේ අනවශ්‍ය දේවල් අහන්නට කාලය වැය කරන මොහොතක අපිට පුළුවන් නම් එක දහම් පදයක් අවබෝධ කරගන්න පැත්තට අලෝභදේශාමෝහය චේතනාවන්ගේ පැත්තට මනස යොමු කරන්නට අපිට ඒක සවනානුත්තරීය ගණයට වැටෙනවා. මේ විදිහට අනුත්තරීය ධර්මයන්ගේ අපි අපේ ජීවිතේ මෙහෙවනවා නම් ඒ කෙනාට නිවන් ප්‍රතිපදාව බොහොම පැහැදිලි වෙනවා. කෙලෙස් ධර්මයන් බොහොම වේගෙන් ක්ෂය බවට පත් වෙනවා. ඔබට අද දවසේදී කොතෙක් බණ ඇහුවත් ඇතම් වෙලාවට මේ කෙලෙස් ආශ්‍රව ධර්මයන් ක්ෂය භවට පරික්ෂේණ භාවයටපත් නොවෙන්නේ ඔය අන්තරීය ධර්මයන් ජීවිතේ නැති බව නිසා එක තැනකින් ඔබ ගන්න දේ ධර්ම කාරණාවක් ඔබට වැටහෙන කාරණාවක් ටික වෙලාවක් යනකොට ඔබට අමතකයි ඇයි අනුත්තරීය ධර්ම තමන්ගේ ජීවිතේ නැහැ කාමයේ උත්තරීතර ධර්මයක් බවට පත් කර ගැනීම නිසා ඒ නිසා වැදගත්ම දේ බවට පත් වෙන්නේ මේ වගේ කාරණාවන් ශ්‍රවණය කරනවා වගේම ඔබේ ප්‍රතිපදාව තුළට ඔබේ ජීවිතය තුළට ක්‍රමානුකූලව එකපාර බැරි වුණත් ක්‍රමානුකූලව හෝ ඇතුළත් කර ගැනීම ඒක ඔබ අද දවසේ පටන් ගන්නවා නම් ඔබට පුළුවන් වෙනද ඒ විදිහට කරන්නේ නැත්නම් ඔබට තවදුරටත් වේගෙන් ඒ දේ කරා ලං වෙන්නට දසනානුත්තරිය වෙනද කල්පනා කරන්නේ නැත්තම් නිකන් ඉන්න වෙලාවට අපි දැන් කල්පනා කරලා බලන ඔබේ කාලය ටිකක් වැය කරනවා මේ ධර්ම කාරණාවක් පිළිබඳව නුවණින් අවබෝධ කර ගැනීම පිණිස. එහෙම නැතිනම් සද්ධර්මයක් ශ්‍රවණය කර ගැනීම පිණිස ඒ වෙලාවේ අපි ධර්මදේශනාවක් අහන්න වැය කරනවා. මෙන්න මේ විදිහට ටිකෙන් ටික ටිකෙන් ටික ඔබට ධර්මයේ ඔස්සේ කටයුතු කරනවා නම් මේ අනුත්තරීය ධර්මයන් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. හොඳයි අද දවසේදී කවුරුත් කල්පනා කරගන්න මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාධිය සිද්ධ කරගෙන බොහොම වටිනා කුසලයක් හැම කෙනෙක්ම සිද්ධ කරගන්න තියදුනා මේ සිද්ධ කරගත්ත සීල කුසල ධර්මයන් අපි මේ අවස්ථාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් සීල කුසල ධර්මයන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම අනුමෝදන් කරනවා අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසල ධර්මයන් හේතු පාරමිතාවක් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මේ ස්ථාන දිබ්බේතිෂ්ඨ කාරකාදී යම් දේවගණ සමූහයක් වේනම් සිල් දෙවියන්ත් මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ටත් මේ පින් අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක් වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී මේ වැඩසටහනේ දායකත්වයේ ලබනවා එල්ලේ අජිත් රූපසිරි මහතා සහ එම් මහත්මිය ඒ කඩවත පදිංචි එම දෙපළ බලාපොරොත්තු වෙනවා DP රතුවිතාන මෑණියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නට මේ පරිලෝක ගිහිල්ලා පෙබරවාරි 5 වෙනි දිනට අවුරුද්දක් සැපිරෙන ඒ මෑණියන් ප්‍රධාන කරගත්ත මේ පරිලෝකයේ සීලම ඥාතීන් සිහිපත් කරගන්න සීලම ඥාතීන්ට අපි මේ පින් අනුමෝදන් කරමු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා ඥාතීන්ට උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා අනුමෝදන් කරන්නේ ශ්‍රේ සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක් වෙත්වා කියලා සාදු කියලා පිනමෝදන් කරන පිනමෝදන් වෙන්න හොඳයි ඊට පස්සේ සමලයි හැදෙන්නේ